ඉතින් යටපත් වෙච්චාම හිතේ සාන්ති කර බවක් ඒතං සන්තං ඒතං පනීතං කියන විතර සාන්ත ප්‍රණීත භාවයක් තමයි තේරෙනවා. අර එක හාමුදුරු කෙනෙක් කියලා දුණා පළවෙනි දවසේ දෙවෙනි දවසේ නම් මට එච්චර විශ්වාසයක් උනේ නෑ. නමුත් අද කරනකොට නම් මට මොනවද දැනුණා මොකද්ද සාන්තිකර භාවයක්. මොකද්ද හිත මේකට අල්ලා බඳින ගතියක් කියලා. ඒකෝට තේරෙනවා නීවරණ නැති වෙනකොට අර නිර්ාමිෂ සුඛය කියන එක දේවල් වලින් ලැබෙන සුඛයක් නෙවෙයි රූප බලලා ශබ්ද අහලා ගන්ධ රස බලලා නෙවෙයි ඒව නැතුව ද ආගම ධර්මයෙන්ම ඇති වෙන සුඛයක් එන්න පටන් ගන්නවා හැබැයි පොඩි ආම්තුනේ ඒක තියෙන්නේ බුද්ධ ආගමේ විතරක් නෙවෙයි ඔය කියන සුඛය Hindu ආගමේ තියෙනවා මුස්ලිම් ආගමේ තියෙනවා කතෝලික ආගමේ තියෙනවා ශීක් ආගමේ තියෙනවා යදේව ආගමේ තියෙනවා. ඒ හැම ආගමකම උපචාර මට්ටමට යනකම් ඒ ධ්‍යාන ලබන හැටි අපි හිතන්නේ ඒක අපිටම විතරයි තියෙන්නේ කියලා මේ භාවනා කියන බෞද්ධයට විතරයි තියෙන්නේ. ධ්‍යාන තියෙන භාවනා බෞද්ධයට විතරයි කියලා නෑ. සරුවචන් ආචි ඉපදුනේ බුද්ධ බුද්ධ ආගම තියෙන ලංකා ලෝකෙක නෙවෙයිනේ. එතකොටත් ආලාර කාලාම උද්දකරාම පුත්‍ර කියන ඇත්තෝ ගාව හත්වෙනි ධ්‍යානෙ අටවෙනි ධ්‍යානෙ දක්වා දිනු කළ තිබුණා. ඉතින් අපිට පොඩි බොරුවක් උගන්වනවා. ඒක මේ Hindu කට්ටිය කියලා. ඒ කට්ටිය Hindu අය නෙවෙයි. ඒගොල්ල පැවතිච්ච කුල ભેදයට විරුද්ධව නැගී හිටපු ශ්‍රමණයෝ සමහරට ආජීවකයෝ. ඒගොල්ල ගිහි ගිය අතහැරපු අය. බමුණට විරුද්ධව ගිය අය. ඒගොල්ල බමුණ කියලා ගන්න මාළු. ඒ පිළිබඳව දැන් ඉන්දියාවේ විස්තර වාර්තා කියවනවා නම් දැනගන්න පුළුවන්. බුදුරජාණන්සේ බුදු වෙන්න ඉස්සෙල්ලා නැත්තම් සිද්ධාර්ථ කුමාරෝත්පත්ති කාලෙම ඒ ඒ ධ්‍යාන භාවනා වඩපු ගුරුවරු ගා පුහුණු කරලා ඔය කියන தත්ත්වය aran තිබ්බා. හැබැයි ඒක ඊටාම දක්ෂව සුමාන දෙකෙන් aran තියුනේ. සුමාන දෙකෙන් ගත්තට පස්සේ තේරුණා ගුරුවරයා හිතාගත්තා මෙච්චර ඉක්මනට භාවනා කරලා ප්‍රතිඵල ලබන ගෝලයක් මට හම්බෙලා නැහැ. අපි මේ සෙනක දෙකට බෙදාගෙන අපි එහෙනම් පන්ති පවත්වාගෙන යන් කියලා තමයි ඉල්ලීමක් කෙරුවේ. නමුත් සිද්ධාර්ථ ගෞතම තාපසතුමා කිව්වා කිං සච්ච ගවේෂී කිං කුසල ගවේෂී කියලා මේක නෙවෙයි මං හොයන දේ. මේකෙන් මේ වහලෙ තෙමෙන එක නතර කරාට ගලන වතුර නතර වුණාට මේ පූති වෙන ගතිය කුණු වෙන ගතිය 100% නතර වෙන්නේ නැහැ. මම වහලේ මේ తాවකාලිකෝනේ ස්ථාවරම සනീപ කරන්න ඕනේ දැක්කා දැනුණා මේත යටින් කෙලස් තත්වයක් තියෙනවායි කිය. ඒකට අපි අනුසය කෙලස් කියලා සඳහන් කරනවා. සීලේදී නතර වෙන්නේ වීතික්කම භූමියේ තියෙන කෙලස්. එතකොට අර නීවරණ යටපත් කිරීම එක කලාතුරකින් වෙන එකක්. එතකොට පරිඋත්ථාන මට්ටමේ කෙලස් නතර වෙනවා. ඒ දෙක තියෙන තාක්කල් යටින් ඊට යටින් තියෙන පොළොව මට්ටමින් යට වගේ තියෙන ඒ අනුසය කෙලස් පේන්නේ නැහැ. ඒ නිසා කොයි වෙලාවක හරි අපි කාය වචී දුස්චරිත නතර කරලා මනසත් එහෙම නැත්නම් චිත්ත භාවනාවෙත් යම් මට්ටමට යනකම් නීවරණ නතර නතර කරාට පස්සෙත් තාම තියෙනවා ගිය ආත්මවල ඉඳලා අපි ගෙනාවු සංසාරගතව ගෙනාපු කහටක් එහෙම නැත්නම් කෙලස් පොදියක්. ඒක මේ ආත්මෙදි කරපුවා නෙවෙයි. අපි කර තියාගෙන ඇවිදින කෙලස් වර්ගයක් තියෙනවා. ඉතින් එතකොට අපිට පේන්නේ භාවනා කරනකොට කිසිම අදාළතාවයක් නැතුව එකපාරට රිදෙන්න පටන් ගන්නවා. කිසිම අදාළතාවයක් නැතුව එකපාරට තරහ යන්න පටන් ගන්නවා. කිසිම අදාළ නැතුව එකපාරට ආසාවල් එන්න පටන් අර ගන්නවා. ඉතින් අපි බලනවා මේ අර වහලේ තෙමෙන තැනම යට විතර දැන් තෙමෙන්නේ කියලා නෑ තෙමෙන්නේ කොහෙද? දිර්ලා තියෙන වෙන තැනක. හරි අමාරුයි ඒක දැනගන්න. මේ මේ ශාලාව හදන වෙලාවේ මෙතනින් එහා පැත්තේ තියෙනවනේ නිවාසකාගාරය. නිවාසිකාගාරය ගාව මේ කනුව මුල තෙමෙනවා. වහලෙත් කඩලා බැලුවා. අපි නැතිලා බලනකොට හැමතැනම තෙමිලා. මේ කොන්ක්‍රීට් බිල්ඩින් එකේ. ඉතින් කපරාරු කරන්න ඉස්සෙල්ලා කොන්ත්‍රාත්කාරට එන්න කියලා ඉංජිනේරුවරට එන්න කියලා සුපර්වයිසර්ට එන්න කියලා බැලුවා අපිට පේනවා වතුර වැටලා දෙමිලා තියෙනවා. නමුත් වෙලා තියෙන්නේ මොකද්ද මේ කොන්ක්‍රීට් එක යටින් වැහි වතුර පීල්ලක් යනවා බටේකින්. ඒ බටේ වැරදි විදිහට හයි කරලා කනුව දිගේ ඇවිල්ලා එළියට එන්නේ තෙමිලා නෙවෙයි. ඉතින් ඒක අල්ලන්න ගියාම කොන්ත්‍රාත් කාරත් එන්න වුණා. ඒ පැත්තෙන් දාපු ඉංජිනේරුවරට එන්න වුණා. අපිත් ඒ දවස්වල ඉංජිනේරුවෙක් දාලා තිබුණා. මේ තුන් දෙනාම ඉඳද්දි මෝඩ තාලෙට හයි කරලා එතකොට තෙමිලා නෙවෙයි අර පල්ලයට ගලන ඩවුන් පයිප්පේ වැඩියට හයි කරලා. ඔයුවට පිටින් බැලුවට පේන්නේ මුළු එකම කඩලා බැලුවට පස්සේ තමයි දැක්කේ ඩවුන් පයිප්පේ ලීක් වෙනවා. ඒක තිබ්බනම් බිල්ඩින් එකම සවුත් වෙනවා. ඉතින් ඒ වගේ තෙමිල්නි තැනක එක තැනක මේ දිරපු තැන් අහුවෙන්න පටන් අර ගන්නවා. ඒව අර සංසාරේ පුරාවට අපි අරගෙන ආපුවා. එහෙම නැත්නම් කියනවා නම් අනුසය කෙලෙස්. ඉතින් ඒව එකක් මේ පොඩි ආමතු කෙනෙකුට තේරුම් කරලා දෙනවා කියන එක ඉච්චර ලේසි නෑ. නමුත් අහලා දැනගන්න ඕනේ අපි කොච්චර ධාර්මික ජීවිතයක් ගත කරත් කොච්චර සීලවන්ත ජීවිතයක් ගත කරත් කොච්චර බණ භාවනාවේ සාර්ථක වුණත් අපිට පිළිකාවක් හැදෙන්න ඉඩ තියෙනවා. අපිට කොරෝනා හැදෙන්න ඉඩ තියෙනවා. අපිට අපි බලාපොරොත්තු වෙච්ච නැති ලෙඩක් දැන් අපි පිළිකා හැදුනා කිව්වහම අපි පොඩි ආමතුම කියලා පිරිත් කියනවනේ කාට හරි. ඒකල සූපතනවනේ. දිවසත්නේ ආනුභාව බලයෙන් මේ ලෙඩ නැති වේවා. එහෙම නැත්නම් වෙනම සංගත ලෙඩක් ආපුවම අපි ගිහිල්ලා පිරිත් කියනවා. අපිත් දැනට නිස්සරණවනේ තාමත් රතන සූත්‍රයේ සජ්ජායනා කරනවා මේ කොරෝනා වසංගතය නිසා. ඉතින් පිරිත් කියන අපිටත් කොරෝනා හැදුනොත් මොකද වෙන්නේ? අපි හිතනවාද එහෙම අපි පිරිත් කියන නිසා අපිට කොරෝනා හැදෙන්න බෑ කියලා. එහෙම එකක් නෑ. අර මේ ආත්මේ කෙරුවේ නැති වුණාට ගිය ආත්ම වලින් ගෙනාව බීජ තියෙනවානේ. අන්නේ බීජ කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චිත්ත ආයතිකේ බවස්මින් කියලා මේ වෙලාවේදී අපි අරස කෙරුවට අර පරණ තැම්පත් වෙච්ච බීජ තියෙනවානේ. එතකොට තෙමෙන තැනම යට නෙවෙයි දිරලා තියෙන්නේ. පිටතැනක බලනකොට දිරලා තියෙනවා. ඉතින් එතකොට අපිට කියන්න බෑ මෙච්චර ආගමික ආගමනුකූල ජීවිතයක් ගත කරපු මෙච්චර දන් දීපු මෙච්චර සිල්ලකව මට ලෙඩ වෙන්න බෑ. මගේ කකුල පය වදින්න බෑ. මට දානි වන්දරට දිව හැපෙන්න බෑ. ඒ මේක නැහැ. සරුවච්චන් වහන්සේ සරුවඥ වුණාට පස්සෙත් එහෙම නැත්නම් ਸਰව සවාසනා සකල ක්ලේශ දුරු කරලා බුදු වුණාට පස්සෙත් ලෙඩ 12ක් තිබිලා තියෙනවා කියලා බුරුම් භාෂාවෙන් කියනවා. අපිත් දන්නවා දේවදත්තගේ වැඩේ නිසා කකුල තුවාල වුණා. බුදුජානසිට ඉසිකක්ම කැසිච්ච බව පොතේ සඳහන් වෙලා තියෙනවා. කොන්දේ අමාරුවක් වෙච්ච බව සඳහන් වෙලා තියෙනවා. බඩේ රෝගයක් තිබුණායි කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ තාම සුන්දර සිද්ධි. ඒ බඩේ රෝගෙට දීවිලා තියෙන්නේ නෙළුම් මල් වලට මානෙල් මල් පොකුරකට බෙහෙත් දීලා මානෙල් මල් සුවඳ උරන්න විතරයි තිබිලා තියෙන්නේ. ඒක තමයි ජීවකයාගේ තියෙන දක්ෂකම. ඊට පස්සේ තමයි බඩේ ලෙඩ නැති අපිට හිතන්න බෑනේ නම් බුදුහමරන්ට ලෙඩ වෙනවා. අපිට වුණත් මොනතරම් ධාර්මික ජීවිත ගත කරත් අර වගේ අනුසය කෙලෙසෙන්න පුළුවන්. එනිසා අපි හරියට නිහතමානී වෙන්න ඕනේ. අපි ධාර්මික ජීවිත ගත කරනවා තමයි පුළුවන් තරම් සිල්වන්ත වෙනවා තමයි. අපි දන් දෙනවා තමයි හොරකම් කරන්නේ අපි සත්තු මරන්නේ අබේ දාන දෙනවා. කාමීත්‍යචාරය කරන්නේ ඇහැ කන දිව නාසය සීක්මාව ගන්නවා. බොරු කේලම් මිස්වචන කතා කරන්නේ පුළුවන් තරම් කට පරිසම් කරගෙන ඉන්නවා. ඒත් දෙදෙන්න පුළුවන්. හුඟක් වෙලාට භාවනා කරන්න නැති අය කියනවා ස්වාමීන් වහන්සේලාට ලෙඩෙන්න බෑ. ස්වාමීන් වහන්සේලා දෙවිච්චාන් පිරිත් කියන්නේ තමයි ඉන්නේ. අනික් කට්ටිය කියලා තනිප කරන්න කියලා. නෑ එහෙම එකක් නෑ.